ආනන්දයේ මෙගොඩ සිට ප්‍රඥාවේ එගොඩ දක්වා ධර්ම sannivedanaya තුලින් ඔබට ලෞතර ශ්‍රී සද්ධර්මය සමීප කරන බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවේ ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්නට අපි දැන් සෝදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා අප කළ ආරාධනය මෙත් සිතින් යුතුව පිළිගෙන ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ අපේ ගෞරව නමස්කාර පූර්වකව සාදුනාදයක් පවත්වා ධර්මදේශනාව උදෙසා පිළිගනිමු.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 ඒ නිසා අපි කල්පනා කරන්න ඕන ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේම පින්වත්නි අපි සංසාර දුකින් ඈතර කරවන්නමයි. ලෝතර බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළුණේ ප්‍රධානම දේ ඒක. දැන් ඔබෙන් ඇහැව්වොත් ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුණේ කියලා ඔබට දෙන්න තියෙන උත්තරයක්. දෙන්න තියෙන උත්තරේ අනිවාර්යයෙන්ම මේ මිනිස්සු මේ සත්ව සංසාර දුකෙන් ඈතර කරවන්නමයි. හැබැයි එතකොට ඔබට හිතෙනවද මේ මනුස්ස ජීවිතයේ සැපයි. සාමාන්‍ය සැපක් තියෙනවා. එහෙත් බොහෝ දුක් සහිතයි. එතකොට දැන් ඔබට සමහර විටක හිතෙන්න පුළුවන් මෙහෙම. මේ මනුස්ස ලෝකයේ සමහර අය ටිකක් සැප බහුලව විඳී. තවත් සමහර අය සසරේ දීලා තියෙන ස්වභාව වලට අනුව ලැබුණු ටික මදි නිසා සම්මතයේ සැපත් අඩුවෙන් හිටී. එතකොට හිතෙන්න පුළුවන් ඔබට මේ ධර්මය තුල ක්‍රියාත්මක වෙලා මෙන්න මේ ස්වභාවය වෙනස් කරගන්නත් දන්නේ නැහැ බුදුහාමුදුරුව පහළුණේ කියලා හිතෙයිද දන්නේ. එහෙමද? ඒ කියන්නේ ඔබටත් යමක් කමක් ඇති හොඳ තැනක නැවත උප්පත්තියක් ලබා ගන්නද? එහෙමද? ඒ ඇත්තටම එහෙමද? නෑනේ. සාමාන්‍ය එහෙම නැත්නම් අපිට දිව්‍ය ලෝකේ දැන් මනුස්ස ලෝකයට වඩා ආවුස දිව්‍ය ලෝකේ වැඩි. සැප සම්පත් බහුලයි. නේ? ඇත්තටම මනුස්ස ලෝක නැතු දිව්‍ය ලෝකේ යන්න මගක් කියන්නද බුදුරජාණන් වහන්සේ පහළුණේ? කතා කරන්න. නැද්ද? හැබැයි ඒ වුණාට කරන වැඩ මොනවද කියලා බැලුවොත් ඔන්න බලන්න අපි කොච්චර අන්ධයෝද කියන එක. පින්වත්නි අපි අරමුණ වෙන දෙයක් යන්නේ වෙන පැත්තක. ඔන්න බලන්නකො. ඔබේ සිතින් ඔබම ගලපලා බැලුවොත් ඇත්තටම ඔබ ඉන්නේ කොතනද කියලා බැලුවොත් බඩ පුදුම හිතේ 2600ක කාලයක් ගත වෙලත් සාමාන්‍යයෙන් ඔබ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයවත් දන්නේ නැති වෙන්න පුළුවන්. බලන්නකො ඉතින් පුදුම වැඩේ කියන එක. අපි ඉතින් කෑ ගහනවා ශාසනය කියලා මොකද්ද ශාසනය කියලා දන්නේ නැහනේ. බහුතරයක් මය පින්වත්නි ශාසනය කියලා අල්ලන් තියෙන්නේ ආලාරකාලාමලාගේ ශාසනය. උද්දකරාමලාගේ ශාසනේ සසර දුකෙන් ඈතර වෙන ලෞතර බුදුරජාන් වහන්සේගේ ශාසනය දන්නෙත් නැහැ. ඒක පුරුදු කරන්නෙත් නැහැ. ඒ පණිවිඩය කුමක්ද කියලා දන්නෙත් නැහැ ගොඩක් අය. ඒ නිසා පින්වත්නි කල්පනා කරගන්න පළමු දෙයම මම දැඩි උත්සාහයකින් හැම අවස්ථාවකදීම කල්පනා කරනවා මේ දේශනාවලම පළමු දේ තමයි පින්වත්නි අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ නම් අපි මේ හොඳ ස්ථානයකට ගෙනියන්න නෙමෙයි. අපේ ලෙඩ සනීප කරගන්නද? ඈ ඇත්තටම කියන ලෙඩ සනීප කරගන්නද? නෑ. ලෙඩ සනීප කරගන්නත් නෙමෙයි. නේ? ලෙඩ සනීප කරගන්නත් නෙමෙයි. හොඳ තැනක උපදින්නත් නෙමෙයි. රැකිරක්ෂා දිනු කරගන්නත් නෙමෙයි. පින්නනි බුදුරජාණන් වහන්සේටවත් බෑ කයේ ලෙඩ කයේ ලෙඩ සුව කරන්න පුළුවන්ද? බෑ. බුදුරජාණන් වහන්සේටවත් බෑ. උන්වහන්සේටත් තිබුණ ලෙඩ රෝග. උන්වහන්සේටවත් බෑ ආයුෂ දීර්ඝ කරගන්න. අපි අරගෙන ආපු පුරාණ කර්මවල ශක්තිය එක. මේ කය කියන්නේ ලෙඩක්මයි. කය කියන්නේ රෝගයක්මයි. මේක සතර මහා ධාතු වලින් හටගත්ත පොදු ස්වභාවයක්. ඒක වෙනස් කරන්න බෑ. කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ පින්වත්. ඒ නිසා දැන් බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ පහළලා කුමක්ද දේශනා කරන්නේ? ඔය කයේ ඇති වෙන ලෙඩ තත්ත්ව වෙනස් කරන්න නෙමෙයි. නේ? දැන් ඔබට ආවුස වැඩි කරන්න නෙමෙයි. ඒවට නෙමෙයි රැකිරක්ෂා දිනු කරන්න නෙමෙයි. උන්වහන්සේ ලෝකේ පහළලා දේශනා කරන්නේ ඔබට නැවත ඔවනි ලෙඩදුක් ඇතිවෙන එක සදහටම නතර කරන වැඩ පිළිලක් උන්වහන්සේ දේශනා කරන්නේ. මේක තේරුම් කරන්න බෑනේ. ඇයි? බුද්ධිය තියෙන්න එපැයි. ඇයි? ගොඩක් අයට බුද්ධිය නැහැනේ. ඒක ඒක යොදන්නේ නැහැ. යොදන්නේ නැති නිසා යොදවගන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතන් ඉන්නේ ලෙඩ සනීප කරන්න කිව්වම මේ කයට හැදෙන ලෙඩ. පිනද ලොකුම ලෙඩ තමා අනවරාග්‍ර සංසාරයන මේ සංසාර ලෙඩ. මේ සසර ලෙඩ අති භයංකරයි. මේ සංසාර ගමන නතර කරන්ටයි බුදුවරයෙක් ලෝකෙ පහළ වුණේ. නැතුව වෙන මොනෝවක අල්ලසක් දීලා රැකියාව දිනු කරගන්නවත් තව මොන හරි එකක් දීලා නිරෝගී සම්පත්තිය ගන්න එහෙම කරන්න බෑ. එහෙමනම් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පින්වත්නි ලෙඩවල් සනීප කරන එක තැනටම අපි හිර කරනවා නම් වක්කලි ස්වාමීන් වහන්සේලාට, චන්න ස්වාමීන් වහන්සේලාට, ගෝධික ස්වාමීන් වහන්සේලාට නේ? ඇයි උන්වහන්සේලා බෙල්ල කපාගෙන සීදිවිහානි කරගත්තනේ? කය වේදනාව විසඳ බැරුව. එහෙනම් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙන්නේ නැද්ද? ඉදිරිපත් වෙනවනේ. පින්වත්නි ඒ වෙලාවෙත් වක්කලි සයන්හද බෙල්ල කපා ගන්න බව දැනගත්ත හැටියේ කිව්වේ පණිවිඩය කරේ වක්කලිය ඔබගේ මරණය ශ්‍රේෂ්ඨයි. බලන්නකෝ එතකොට. ශ්‍රේෂ්ඨ මරණයක්. අනාගාමී වුණා. වෙනස් කරන්න බෑ පින්වත්නි. උන්වහන්සේ සුවපත් කරනවා කුමක්ද? මේ සංසාරික ලෙඩ නම් සුව කරන්න දක්ෂයි. ඒක තමයි තියෙන්නේ. අපිට ඇවිත් තියෙන්නේ පින්වත්නි මෙතෙක් කාලයක් අපි බනහලා මේ කටයුතු කරනවා. මේක තුල දෙයනේ දැන් අපි හිතන් ඉන්නේ. මෙතනින් එක්ක නැවත හොඳ ඒ කියන්නේ manuss ලෝක හොඳ පවුලක උපදින්න. නැත්තම් manuss ලෝක උපදින්න. නැත්තම් දිව්‍ය ලෝක උපදින්න. අන්න බලන්නකො. දිව්‍ය දැන් ඔබ පෝයට සිල් ගත්තත් ඔබ දානයක් දුන්නත් ආගමික කුමන කටයුත්තක් කළත් ඔබේ සිතේ අනුසේ වශයෙන් තියෙන්නේම සුගති උප්පත්තියක්මයි. සැප සම්පත්මයි. ඒ කියන්නේ තණ්හාවමයි. ඒ කියන්නේ සසර උපතමයි. ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණමයි. ඒ කියන්නේ ඉල්ලන්නේ දුකමයි. දුකේ ඉඳගෙන දුකම ඉල්ලනවා. මල කොච්චර මෝඩද කියලා. දුකේ ඉඳන් දුකම ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළලා දේශනා කරන්නේ ඒක නෙමෙයි. ඕක අනාර්ය පරිේශණය. මහණනි ඒක අනාර්ය එකයි. මෙන්න ආර්ය පරිේශණය දුකෙන් ඉඳන් දුකෙන් එතර වෙන්න ඕන. ජාතියේ ස්වභාව කොට ඉන්න ඉඳන් ඒක අවබෝධ කරගෙන ආදීනව දැනගෙන ජාතියෙන් නිදහස් වෙන්න ඕන. එනම් බුදුරජාන් වහන්සේලා දේශනා කරන්නේ නැවත නූපදින්ට හේතු වන්නා වූ ධර්මයක්. දැන් ඔබ ඇත්තටම කැමතිද නැවත නූපදිනවා කිව්වොත් ඔබ කැමතිද? නැවත උපදින්නේ නැහැ කිව්වොත් කැමතිද ඔය ඇත්තෝ? කැමතිද නැද්ද? ඈ? බලන්න කැමති නැන්නේ කවුරුවත් උත්තරේ දෙන්නේ නැහනේ. ඉන්නේ කැමති නැහැ. නූපදින්න කැමති නැහැ කියන්නේ නිවන් දකින්න කැමති නිවන් දකින්න කැමති නැහැ. ඒ කියන්නේ අන්නවල හිත යට තියෙන්නේ මොකද්ද? මේ කරන පුණ්‍ය කර්මෙන් හරි හොඳ තැනක එහෙම පුදුම වැඩේනේ. සමහර උදවිය මේ ඔබ කොහොමද කියලා මන් දන්නේ මේ ඔබට නෙමෙයි සමහර උදවිය පින්නන්දි මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේම දේශනා කරන්නට කියලා අපට ආරාධනා කරනවා. මේකත් ඒ වගේම ආරාධනා කරනවා. ආරාධනා කළා අපි ඉතින් දුකෙන් නිදහස් වෙන්න, කෙලෙස් සංසිඳ වෙන්න, උපයෝගී වෙන යම් දහමක් දේශනා කරලා ඊළඟට ඒ අත්තන්ගේ නාම යෝජනා මොකද්ද? අරමුණු පත්‍රිකාවේ තියෙන්නේ මොකද්ද? පුදුම ලාමක අදහස් ටික. පුදුම හිතන හිත කීරිය හැනවා පින්වත් මේ මේ ඇත්තන්ගේ ස්වභාවය. ඇයි ධර්මයේ කියන්නේ සසරෙන් ඈතර වෙන්නයි. එතකොට ඒ දහම දේශනා කරලා අවසානදී කියනවා දීර්ඝ සම්පත් ලැබේවා. සැප සම්පත් ලැබේවා. නිරෝගී සම්පත්තිය ලැබේවා. සිස්සත්ව පාස් වේවා. දැන් මොකද්ද ඔය ඉල්ලන්නේ එතකොට? එතකොට කියපු බණ හරිද? බණ ටික කියලා අපිට අවසානදි කියලා කියෝන එක එතකොට හරිද? ඒක පින්වත්නි ශාපයක්. හොඳට මතක තියාගන්න. ඔළුවල මොලේ තියෙනවා නම් ඔය මොලේ හිතන්න පුළුවන් නම් ඒක තමයි ශාපය. පුදුම වැඩින් දැන් ඔබට මොලේ නැති නිසා ඔළුව තියෙනවා ඒත් මොලේ නෑ. ඒ නිසා හිතන්නේ නෑ. දැන් ඔබ කැමති ශාපෙට අපිට කියනවා ස්වාමීනි ශාප කරන්න. තීනි කොහොම ඒ කරන්නේ ඒක? ඔබ අහලා තියෙන එක ජාතක කතාවක පින්වත්නි මම කෙටිමයි කියන්නේ කාලය ප්‍රශ්න නිසා ජාතක කතාවක තියෙනවා බෝසතාණන් වහන්සේ ප්‍රමුඛ සහෝදර කට්ටිය ගිහිල්ලා 11 දිනක් වනේ ඉන්නකොට උන්වහන්සේට තියපු පළවැල හොරු කාලා. ඒ කියන්නේ නැති වුණා. ඒක සක්‍ර දෙවිඳුන් තමයි මේ වැඩේ කරේ. විස්තර කරන්න වෙලාව මදි කෙටියෙන් හිතන්නකෝ. ඊට පස්සේ පළවෙනි දවසේ නැතුණන් හිතුවා පළවෙනි නැතුව වෙන්නද කියලා. දෙවෙනි දවසේ නැතුණන් හිතුවා තියන්න අමතක වෙලා වෙන්නද කියලා. තුන්වෙනි දවසේ නැතුණන් පස්සේ හිතුවා මේක නම් කවුරු හරි කණ්ඩ ඇත කියලා. ඉතලා කට්ටියට එකතු කරලා ඇහුවා මේ මට පළවෙල තිබ්බේ නැද්ද? තිබ්බා. ඒ උනට නෑනේ. 11 දෙනා නම් ඉන්නේ පින්වත්නි ඝන කැලයක් මැද ඒ තියපු නැතුණා නම් ඔය 11 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ඕනනේ. ඊට පස්සේ අර ගොල්ලෝ එකතු කරලා දැන් ඇහුවා. ඇහුවට පස්සේ එක්කෙනෙක් දැන් ඔන්න දැන් ඉදිරිපත් වෙන්නේ නැහැ නේ ගත්ත කෙනා. ඇත්තට ඒගොල්ලොත් නෙමෙයිනේ ගත්තේ. දැන් ඒගොල්ලන්ගේ නිවැරදිව ඔප්පු කරන්න එපෑයි. දැන් ඔයගොල්ලොත් එහෙම තැනක වුණොත් ඔයගොල්ලොත් කියනවා අනේ මම ගත්තේ නැහැ කියලා දිවුරනෝනේ ඔයගොල්ලෝ ගත්තනම් අරම වෙන්න මෙහෙම වෙන්න කියලා එහෙම කියනෝනේ. එතකොට අරගොල්ලෝ ශාප කරනවා. දෑංගිලි බැඳගෙන ශාප කරනවා කොහොමද? බෝසතාණන් වහන්සේට තියෙන ලද පළවැල යමෙක් සොරා ගත්තේ නම් ඔහුට යහපත් බිරිඳක් ලැබේවා යහපත් කීකරු හික්මුණු දූදරුවෝ ලැබේවා එතකොට අර ගොල්ලෝ කියන ශාසා ඔහොම කියන්න එපා ওই ශාපේ සැර වැඩි. ඊට පස්සේ ඊළඟ එක්කෙනා නැකිරලා කියනවා බෝසතාණන් වහන්සේගේ පළවැල යමෙක් සොරා කෑවේ නම් එයාට ඉඩකඩම් වතු පිටි ගේ දොර රන් රිදී මිල මුදල් වැඩි වැඩියෙන්ම ලැබේවා වයසට ගියත් පැවිදි වීමේ අදහසක්වත් නොලැබේවා ගිහි ගෙදරම ඉන්න හිත පහළ වේවා කියලා ශාප කරනවා ඉතින්දී ඒගොල්ලෝ කියන මේ ඒ ශාපේ දරුණුම ශාපේ දැන් ඔය කිව් එක තේරුණේ කෙටි ඔය ඩිංග තේරුණා. දැන් එතකොට ඕක දැන් මම කිව්වොත් ඔබට පුදුම වැඩි දැන් අපේ ඉන්න ඇයට ඔළුව තියෙනවද නැද්ද කියන එක තීරණය කරගන්න ඕනත් හොඳ තැනනේ. ඇත්තටම පින්වත්නි ඔබ කල්පනා කරන්න සමස්ත බහුතරයක් ඔය සාපිට කැමතිද නැද්ද? ඇත්තට කැමතිද නැද්ද? කැමතිනේ. යහපත් කීකරු දූදරෝ ලැබෙවා කිව්වොත් සාදු සාදු ස්වාමීනි කියයි. යහපත් හික්මුණු ගුණගරුක බිරිඳවරු ලැබෙන කිව්වොත් සාදු සාදු කියයි. නිරෝගී සම්පත්තව ලැබෙන කිව්වොත් සාදු සාදු කියලා අනුමෝදන් වෙයි. දැන් මේ අනුමෝදන් වෙන්නේ මොකක්ද මේ? ශාපය. දැන් අපේ ඉන්න අය ශාපය දන්නෙත් නැහැ, සෙත් පැතීම දන්නෙත් නැහැ නෙවෙයි දෙයනේ. එතකොට දැන් ඔක දැන් ඔබට තේරුණෙත් නැහැ ඕක. තේරුන්නේ නැහනේ. දැන් උතන ශාපය කියන්නේ කොහොමද? සාපේ කියන්නේ පින්වත්නි දැන් යහපත් බිරිඳක් ස්වාමි පුරුෂයෙකුට ලැබුණොත් අර කීකරු දූ දරුවෝ ටිකක් ලැබුණොත් අර පුරුෂයා අරකෙම පැණි මුලට වහපු අර ඇඹලය වගේ කොතන වැඩ ඇරුණත් දූවලන අනේ නෝන බලන් ඇති දරුවෝ කොච්චර හොඳ දරුවෝ ටික බලන් ඇති ඒගොල්ලොත් එක කාලා බීලා ඉතින් ඉන්නේ නැත්තම් කියලා දුවන්නේ එතෙන් තමයි විවේකයක් තිබුණත් එතනමයි නිවාඩුවක් දාගත්තත් එතනමයි දැන් එතකොට මෙතන මේ අවුරුදු කීපේ පොඩි සතුටක ඉඳී එතකොට ඒගොල්ලෝ සසර බැම්මමයි හදන්නේ අර දරුවා හරි නෝනා හරි පොඩි වෙනසක් වුණත් හරිම දුකකටයිපත් වෙන්නේ එතකොට දිගින් දිගට දිගින් දිගට සංසාර පැවැත්ම යනවා කියන්නේ දුකමයි ඒගොල්ලොන්ට එන්නේ. අන්න බලන්නකෝ. ඒක දුක එන්නේ. ඒක නිසා ශාප කරන්න ඕන යහපත් බිරිඳක් ලැබෙන්න. ශාපය. යහපත් කීකරු දූදරුව ලැබෙන්න ශාපය. රැකිරක්ෂා දියුණු වේවා ශාපය. දැන් අනිත් පැත්ත අන්න බලන්න. දැන් ඒක තමයි ශාපය. ඒකට තමයි දැන් කැමැති. ඒක තේරුම් ගන්නවත් තේරෙන්නේ නැහැ. දැන් යමෙක් කිව්වොත් දැන් gedara නෝන අකීකරුණු බිරිඳක් ලැබේවා. එහෙම කිව්වොත් ඔබ කොහොම වෙයිද? ඉවරයිනේ. පිනනේ ඔබට අකීකරු බිරිඳක් ලැබුණේ හිනම් ඔබ ලෝකයේ ගැන හිතනව දෙසරයක්. අන්න හිතන්න අවස්ථාවක් ලැබෙනවා. මෙච්චර හම්බ කරලා දැන් අගදූදරුවෝ තකී කරුණොත් ඔබ කල්පනා කරනවා මෙච්චර කරලා කරලා නිදි මරාගෙන මේව කර කර මේ වැඩ කරනවා මේ උන්ට නේද මේව කරන්නේ. ඒගොල්ලොන්ගෙන් නැත්තම් මේ හැඟීමක් ඕව කරන්න අවශ්‍යතාවයක් නැහැ. මීට හොඳයි ධනක් පිනක්වත් දෙනවා නම් අම්මා තාත්තට හරි සලකනවා නම් හොඳයි කියලා හිතලා අන්න ඒ පැත්තට නැඹුරුනවා. තව තව gederin ප්‍රශ්නේ වැඩි නම් ඕගොල්ලොන්ගේ වැඩේ ඔන්න කරගෙන ඉන්න මම යනවා යන්නේ කියලා ආරණ්‍යයකට හරි ගිහිල්ලා පැවිදි වෙලා උපස්ථානය කරගෙන කෙලෙස් අඩු කරගන්න වෙන. එතකොට ගැලවෙන පැත්ත නෙමෙයිද? ගැලවෙන පැත්ත. එතකොට යා නිවම්මකට තල්ලු වෙන්නේ නැද්ද? තල්ලු වෙනවා. අරම හිටියොත් දැන් කොහොමද වෙන්නේ? සසර බැඳෙනවා. දැන් ওই දෙකේ සාපේයි සෙතයි තේරුම් ගන්න පුළුවන්ද? ඈ? ඒක තේරෙම විස්තර කරන වෙලාවමදි. ඒක තේරෙනවද දැන්? තේරෙනවා. දැන් එතකොට ඇත්තටම කට්ටිය දැන් සාපේ දැන් දැන් බලන මිනිස්සුගේ නුවණේ මට්ටම මිනිස්සු කැමති සාපෙට ඒ කියන්නේ කැමති දුකට. දුකෙන් අනිත් පැත්තට සැප ලැබෙන පැත්තට කැමති නැහැ නේද ඊයේනේ. මම දන්නේ මම නම් කවදාක සාමාන්‍යයෙන් ඒ ශාප කරන්නේ නැහැ මොකද ඇල්පැන් එකක් හරි පූජා කරන මේ පින්වත් පිරිසනේ ඉන්නේ. එතකොට එහෙම හිතන්න බෑනේ යම් අවබෝධයක් තියෙනවනම්. පින්වන්දි සසර පැවැත්ම බුද්ධ දේශනා අනුව සසර පැවැත්ම කියන්නේ දුකයි. අර බහුපුත්තික මාතාවම බලන්න දරුවෝ ටික සැලකුවේ නැතුණා මෙහිණී ආරාමයට ගියා. වයස අවුරුදු 80 දී. අනේ මිහිරි ආරාමයට ගිහිල්ලා ඒ කටයුතු කරගෙන ඒ ඇත්තන්ට උපස්ථාන කරගෙන එයා රහත් වුණා. දරුවෝ ටික ආදරෙන් සලකගෙන හිටියනම් අනේ ශෝක අම්මා අම්මා තමයි අපි හදාගත්තේ කාලා බීලා හොඳින් ඉන්න මෙන්න ටීවී එකේ කුජනක් තිබ්බ මේකේ රූප බල බලා ඉන්න නිකන් ඉන්න වෙලාවට කියලා හදලා තියලා තිබ්බනම් උන්දා යන්නේ පෙරේත ලෝකෙටයි කිසිම කතාවක් නැහැ පෙරේත ලෝකෙට යනවා. දැන් අතනින් දරුවෝ ටික වෙනස් කරලා දුන්න නිසා අන්න දැන් අරකේ ආදීනව දැකලා කලකිරිලා නිදහස් වෙන නිදහස් නිස්සරණයට නිස්සරණයට අතහැරීමට ගිහිල්ලා ආරාමයට වෙලා හිටියේ. වැඩේ හරි. දැන් ඔබ ඉන්නේ කොතනද කියලා දැන් තේරෙනවයි? කතා කරන්නේ. තේරෙනවද? ඒ තමන් මේ ධර්මයේ කියන්නේ නුවණින් විමසන එක. දැන් තමන් විමසන තමන් කොතනද? දැන් ඕගොල්ලෝ ඉන්නේ සාපේටද කැමති අනිත් පැත්තටද? මෙතෙක් කැමති තිබුණේ සාපේනේ. දැන් තේරෙනවා ඒක සාපයක් කියන එක තේරෙනයි. දැන් දන්න අනිත් පැයටත් ඕක පැහැදිලි කරන්න. එතකොට එහෙමනම් දැන් අන්න බලන්නකෝ පින්වන්දි එහෙනම් මේ බුද්ධ ශාසනයක් ලැබුණු වෙලාව අතිශයින්ම දුර්ලභයි. මේ අවස්ථාවේ තමයි ඔබට මේ හිතවත් උපද්දව ගන්න තියෙන්නේ. සසරෙන් නික්මෙන්න ඕන කියන එක. එතකොට මේ හිතවත් උපද්දව ගන්න තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලේ ලැබපු අවස්ථාව. මේක අහිමි වුණොත් ඒකත් නෑ. ඔබට හැබැයි තියාගන්න මතකේ පින්වත්නි මෙතන ඉඳගෙන ඕගොල්ලෝ ශාප ලැබමින් ශාප ලැබමින් ওই කටයුතු කරලා ඕගොල්ලෝ කය බිඳී මරුණට පස්සේ අනිවාර්යයෙන්ම වගේ එන් 199.999ක් විතරම් ප්‍රමාණයක් යන්නේ කොහෙද ඕගොල්ලෝ? කොහෙද යන්නේ? නැවත මනුස්ස ලෝකෙයිද? එයිද? ඒ? එයිද? නෑ. දිව්‍ය ලෝකෙයිද? බ්‍රහ්ම ලෝකෙයිද? අනේ හොඳයි නේ ඔයගොල්ලෝ යන තැන දන්නවා නේ? යනතර දන්නවනේ. ආන්න. එහෙනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ යන්න වෙන්නේ සිව්ව පායටයි. කිසිම කතාවක් නෑ. එතෙන්ටම යන්නේ. දැන් තියෙන එකම දේ මොකද්ද? ඉක්මන් කරලා ධර්මයේ හැසිරලා ක්‍රියාත්මක වුණොත් වළක්ව ගන්න පුළුවන්. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඒකට. ඔගොල්ලෝ අහලා ඇතිනේ පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔය ගොඩක් අයනේ මේ ආරෝග්‍යා පරමාලා බා නේ නිබ්බානං පරමං සුඛං අහලා තියෙනවද අහලා තියෙනේ ඉතින් මට දැන් කියන්න ඇත්තට මේක අහනකොට ඔය බුද්ධ වචනයක් ආරෝග්‍යා පරමාලාභා කියන්නේ මොකද්ද උතුම්ම ලාභය නිරෝගීකමයි ඉතින් උතුම්ම සැපය නිවනයි එහෙමනේ එතකොට මට දැන් කියන්න පින්වත්නි එතෙන්දි උතුම්ම ලාභය නිරෝගීකමයි කියනකොට ඔබේ දැක්ම කොතෙන්ට යන්නේ ඇත්ත කියන්න ඔබේ දැක්ම දැන් ඔබේ නුවණ විහිදෙන්නේ කොතෙන්ටයි දැන් දෙයක් කියනකොට අපේ හිත යන තැනක් තියෙන දැන් ඇත්තම ඔබේ හිත යන්නේ කොතෙන්ටයි දැක්වෙන්නේ කොතෙන්ටයි නිරෝගිකම උතුම්ම ලාභය කියනකොට කුමන නිරෝගිකමකටද ඔබේ හිත යන්නේ ඇත්තම කියන්නේ ශරීරේ නිරෝගකමනේ නේද? ඔව්. ඒ තෙන්ද යන්නේ. ඔව්. එතකොට අන්න බලන්න පින්වන්නේ මොන තරම් පරගල් මෝඩයුද කියලා. ඔබට නෙමෙයි මම මේ කියන්නේ. මේ මේව තුල අපි හිර කරපු තැන් බලන මේ බුද්ධ වචනේ විවෘත නොවීම නිසා වහලා තියලා තියලා ඒක උඩින් උපමට්ටම් කරනවා ඕගොල්ලොන්ටත් අන්දනවා. අන්දන ඕගොල්ලොත් ඒක ඇඳගෙන යනවා. දැන් මේ මොකද්ද කියලා දන්නේ නැහැ නේ ඇත්ත తත්වේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කයේ නිරෝගී බව දේශනා කරන්නේ නැහැ. ඕක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් මාගන්ධී සූත්‍රය කියලා. උට පුළුවන් නම් කියවන්න මාගන්ධී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මාගන්ධීට ධර්ම දේශනා කරලා ඉවරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ උදාන ගාතාවක් වාරෝග්‍යා පරමාලාභා නිබ්බානම් පරමං සුඛං අට්ටංගිකෝච මග්ගානං කියලා එහෙම ඒ ඒ ගාථා උදාන ගාතාව කිව්වා. කේතානමත ගාමිනින් කියලා. ඒ උදාන ගාතාව කිව්වට පස්සේ ආන්න මාගන්දී හරිම සතුටු වුණා. සතුටුලා කියන ශ්‍රමණ බවත් ගෞතමේනි හරියට හරි. අපේ ආචාර ප්‍රාචාර්යවරුන්ගෙද්ද අපේ තියෙන්නේ බ්‍රාහ්මණවරුන්ගේ ඕකමයි. අපේ පොත්පත්වලත් තියෙනවා ආරෝග්‍යා පරමාලාභා නිබ්බානම් පරමං සුඛං කියලා. එතෙන්දී උතුම්ම ලාභයේ නිරෝගීකමයි කියලා අපේ බ්‍රාහ්මණ මේ වේදේ පොත්වලත් තියෙනවා. නිවන තමයි පරම සැපය කියලා අපේ පොත්වලත් තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා මාගන්ධිය නුඹල කියන ආරෝග්‍ය පරමාලාභ කියන්නේ නුඹලේ පොත්පත්වල තියෙන නුඹල කියන එක මොකද්ද? ඊට පස්සේ ඔය කියන නිවන මොකද්ද? ඊට පස්සේ මාගන්ධිය පින්වත්නි අත් දෙක උස්සලා අත් දෙක හොඳට ඇඟ පිරිමදිනවා. මෙන්න ස්වාමීනි නිරෝගිකම කියලා අත් පිරිමදිනවා. ඒකම තමයි ස්වාමීනි සැපය. නිවන කියන්නේ. ඒ නිරෝගිකම හොඳට තියෙනවා කියන්නේ. එහෙන් දැන් එයා පෙන්වන්නේ කොහොමද? කයේ කයේ නිරෝගිකම. එතකොට කයේ නිරෝගිකම් පෙන්වුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්දිය ඉන්නවා ಜಾති අන්දෙක් බුදුරජාණන් දෙදෙනා ಜಾති අන්දෙක් ඉන්න මාගන්දිය එයාගේ උපතින් මැස් පේන්නේ එයාට රතු වර්ණ සුදු වර්ණ කහ වර්ණ මදටි ඒව වලගොඩලිය මුකුත් පේන්නේ නැහැ. මෙයාට අහන්න ලැබෙනවා මාගන්දිය සුදු වස්ත්‍රය හරි ලස්සනයි කියලා. ඊට පස්සේ මෙයා කියනවා අනේ මට සුදු වස්ත්‍රයක් ඇත්නම් හොඳයි කිව්වම මාගන්දිය මෙයාට දැලි කුණු තැවරුණු වස්ත්‍රයක් අඳිනවා. අන්දන අන්දල ඉවරලා මෙයා මිනිස්සුන් අතරට ගියන් කියනවලු බවත්නි බලන්න මගේ සුදු වස්ත්‍රය ලස්සනයි. බවත්නේ බලන්න මගේ සුදු වස්ත්‍රය ලස්සනයි කියලා අනේ දෙයියනේ දැන් මේ පෙන්නන්නේ දැලිකුණු තැවරුණු වස්ත්‍රය. ඇස් පේන්නේ නැති නිසා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගන්ති ආන්නේ වගේ උඹත් ಜಾති අන්දෙක් කිව්වා. උඹත් ಜಾති අන්දෙක් කිව්ව උඹට මේ නිරෝගීකම තේරෙන්නේ මේ නිවන තේරෙන්නේ උඹට මාගන්ති. ಜಾති අන්දෙක් කිව්වා. මේ ධර්මයේ දේශනා කරා උඹට වැඩන්නේ තථාගතයන් වහන්සේ මහන්සි වෙන එක විතරයි කිව්වා. කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන මාගන්ධිය මේ කය කියන්නේ ලෙඩක්මයි. කය කියන්නේ රෝගයක්මයි. කය කියන්නේ දුකක්මයි. ආබාධ සහිත දෙයක්මයි. මාගන්ධිය මේ දුක් සහිත, රෝග සහිත, ආබාධ සහිත දුකකටම ගොදුරු වෙන්න පුළුවන් මේ කයත් උඹ කියනවා නම් මාගන්ධිය නිරෝගී කියලා උඹට දහම් මැස නැහැ කිව්වා. ඔබට ඒ ආර්යස නෑ කිව්වා. ඒතකොට දැන් ඕගොල්ලෝ කොහෙද ඉන්නේ? දැන් බුදුරජාන් වහන්සේගේ දේශනා තුළද ඕගොල්ලෝ ඉන්නේ මාගන්ධියගේ අර බ්‍රාහ්මණයන්ගේ ඒව තුළද? බ්‍රාහ්මණයන්ගේ ඒව තුළ. ඒතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන මාගන්ධිය ඉස්සර අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේලාගේ බුද්ධ වචන ඔය අසෘතවත් පුතත්ජනයන්ගේ වචන බවට පත් වෙලා කිව්වා. ඔක බුද්ධ වචනයක්. දැන් මේක මිනිස්සු අතරට අරගෙනලා මිනිස්සු දැන් කයේ නිරෝගී බව ගැන කතා කරනවා. කියලා ඊට පස්සේ කියනවා මාගන්දිය අර ಜಾති අන්දයා ට සහල ඥාති එකතු වෙලා බෙහෙත් කරනවා කිව්වා. බෙහෙත් කරලා ඇස්සුව කරනවා කිව්වා. සුව කරනකොටම මාගන්දිය අර ඇඳන් ඉඳපු දැලිකුණු තැවරුණු එක පේනවා. පේනකොටම ගලවලා විසි කරනවා කිව්වා. අන්දපු අයටත් ද්වේෂ කරනවා කිව්වා. ඇයි මට මේක නේද අන්දලා තිබ්බේ කියලා. ආන්න ඒ වගේ මාගන්ධිය උඹටත් මේ බහම් පදයක් අහලා ඒ ඇස පෑදුනොත් උඹටත් ආන්න ඒ වගේ හිව්වා. ඊට පස්සේ ඉල්ලීමක් කරනවානේ ස්වාමීනි ඒ ඒ ඇස මට පාද ගන්න මේ ආසනේදී මේක පහල වෙන්න මට ධර්මයේ දේශනා කරන්න කියලා. එතකොට එහෙනම් පින්වත්නි ඔන්න දැන් මතක තියාගන්න අපිත් කවුද? ජාතිය ಜಾති අන්ද උපතිම්ම අන්දයෝ වගේ. දැන් අන්දනවා. ඔබට අන්දන යනකොට කොතෙන් හරිගෙන දැන් අන්දනවා. ඇන්දම ඔයගොල්ලෝ උජාරුවට ඇඳගෙන අනේ ඇඳගෙන යනවා. කිසිම ගින්නක් නැහැ. මේක ඔළුව තියෙනවා, නුවණ තියෙනවා හිතන්නේ නැහැ. ඇඳගෙන යනවා. ඇඳගෙන කියලා තව තැනක් ගියන් ඇහුවා කියන ඔව් ආරෝග්‍ය පරමාලභා. උතුම්ම ලාභය නිරෝගකමයි. කය නිරෝගකමයි. මේක නිරෝග කරගන්න කියලා දැන් ඔන්න කය නිරෝග කරහඳනවා. ඕක නෙමෙයි පින්නන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ ආරෝග්‍යා පරමාලාභා කිව්වේ උතුම්ම ලාභයේ නිරෝගීකම කියන්නේ සිතේ නිරෝගීකමයි සිතේ නිරෝගීකමයි ඇයි සිත ලෙඩ කරන්නේ කවුද ඔබට රාග සිතක් ආවොත් ද්වේෂ සිතක් ආවොත් මෝහ සිතක් ආවොත් ඉරිසියා සිතක් ආවොත් කුඩු කේඩු හිතක් ආවොත් ක්‍රෝධ සිතක් ආවොත් අනුන් හෙලා දකින තමන් හොවා දක්වන සිතක් ආවොත් ඒ සියලු සිත් ලෙඩ වෙච්චා රෝග අනේ ලෙඩ වෙලා රෝග එතින් මේ රෝගය හේතු වන්නේ කුමන දේවල් සඳහාද සසර හදන්නයි අන්න දැන් ඔබට ද්වේෂසිතක් නැම ද්වේෂය නැමැති ලෙඩ හටගත්තොත් හිතේ දැන් එතන බලන්න ද්වේෂය නැමැති හිත ඒ සිතවිල්ල පහළ නොහැටියේ යනව දැන් ඔබ වචී දුස්චරිතයට යනව ඔබ දැන් කාය දුස්චරිතයට කය වචනේ අසම්වරයි කියන්නේ ඔබ දුස්සීලයි අන් දැන් දුස්සීල වෙලා දැන් එතන ඉඳලාම වැරදි වැරදි විතර්ක සිහි කරනවා සිහි කරන සිහි කරන සිත පාසා කෙලස් වැඩි වෙනවා කෙලස් වැඩි වෙන්න වැඩි වෙන්න භවයේ සකස් වෙනවා. භවයේ සකස් වෙන එකදී සසරමයි පැවැත්ම තියෙන්නේ. සසර දුකටමයි හේතු වෙන්නේ. ආන් බණු. එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේලා පින්වත්නි දේශනා කරන්නේ ආරෝග්‍ය පරමාලාභා කියන උතුම්ම ලාභය නිරෝගිකමයි කියන්නේ මේන්න මේ සිතේ හටගන්නා අකුසල ක්ලේශ ධර්මයන් දුරු කරගන්න කියලා. ඒක දුරු කරගත්තොත් සිත නිරෝගී වුණොත් ඊට සාපේක්ෂව කයත් යම් පොඩ්ඩක් ඕන නිරෝගී වෙයි. හැබැයි සිත නිරෝගී වුණොත් පින්වත්නි සසර ගමනත් නිරෝගී වෙයි. ඒ වගේම ඒක නිරෝධ වෙයි. සිත ලෙඩ වුණා කියන්නේ විතර්ක වැඩි සිතවිලි වැඩි ඒ සියලු සිතවිලිම අහිතකර සිතවිලි ඒ අහිතකර සිතවිලි වලට ඔබට නැවත උපතක් ලැබෙන්නේ නරක ස්ථානවලයි නරක ස්ථානවල ඒ නිසා අන්න දැන් ඔබේ සිත ලෙඩ වෙන එක වළක්ව ගත්තොත් නේ ඒ ලෙඩවීම වළක්ව ගත්තොත් අන්න දැන් ඔබට පුළුවන් නිරෝගකම මෙහෙය කරගන්න ඒ නිසා පින්වන්දි දැන් මේ බුද්ධ වචනේ තේරෙන්නේ නැති නිසා බොහෝ පුජ්‍යලයන්ට ඒගොල්ලෝ කල්පනා කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරා අර එක් වෙලාවක ආවනේ කොසල් රජුරුවත් කාලා කාලා හුස්ම දාගන්න බැරුව ඒ කොසල් රජුරවන්ට කිව්වේ ඒ වෙලාවේ රජතුමනි නිරෝගකමත් උතුම් ලාභයක් තමයි කියලා. ඒ අර කාලා කාලා ආපු එකට කිව්වේ. ඒ නිසා කැම ටිකක් අඩු කරගන්න කිව්වා. අතන සම්මත කය නිරෝධක මත ලොකු දෙයක් නේ මේ මේ කාලේ ජීවත් වෙන්නටවත්. ඉතින් දැන් උතන විතරෝමයි අහන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක අර කොසල් රජුණි කියන අපිලාවේ කිව්ව කතාවක්. දේශනාවක්. ඕක විතරයි අහන්න ලැබෙන්නේ. ඒ නිසා දැන් ඔබ දැනගන්න මාගන්ධිය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තව ඕනනම් විස්තරාත්මක දැනගන්න ඕනම් අන්න බුදුරජාණන් වහන්සේ තෙන්දි දේශනා කරන මාගන්ධි මේ කය කියන්නේ ලෙඩක්. කය කියන්නේ රෝගයක්. කය කියන්නේ ආබාධ සහිත එකක්. කය කියන්නේ gaduwak, හුලක්. ඒ නිසා මේකේ නිරෝගීකමක් යමෙක් කතා කරයි නම් එයාට බණ කියලා වැඩකුත් නෑ. ඇයි මෙතන මේ මෙච්චයි S2 මේ පේන S ගෙඩි දෙකටත් පේන්නම මේක ලෙඩ වෙනව නෙවෙයි. පේන්න මැදගෙන වැටෙනව නෙවෙයි. එහෙම වෙද්දිත් ඒක නිරෝගී කරන්න හදනවා නම් පුදුම කතාවක්. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන්නේ පිනන්නේ සිත පිරිසුදු කරගන්නයි. සිත පිරිසුදු කරගන්නයි. ඒ නිසා ඔබට සිත තුල අහිතකර ක්ලේශ ධර්මයන් හටගත්තොත් ඒ කියන්නේ අන්න හිත අපිරිසුදු කරන, සිත ලෙඩ කරන, සිත රෝගී කරන අන්න එවැනි දේවල් ඔබේ හිත තුල රටහන් වුණොත්, ජනිත වුණොත්, පහළ වුණොත් ඔබ දැනගන්න ඔබ රෝගියෙක්ම තමයි. ඇයි රෝගියෙක් කියන්නේ පින්නොත් එහෙම වෙන්න වෙන්න වෙන්න සසර පැවැත්ම වැඩි. සසර පැවැත්ම වැඩි කියන්නේ දුක වැඩි. ලෙඩ රෝග වැඩි. ජාතිය වැඩි. ව්‍යාධිය වැඩි. මරණය වැඩි. දුකටපත් වෙනවා. එනිසා අන්න එහෙනම් ඔබට ඒ දුකෙන්වත් මිදෙන්න නම් ඕන්න සිතට එන ක්ලේශ ධර්මයන් අවබෝධ කරලා දුරු කරන්න. එහෙම වුණොත් අන්න ආරෝග්‍යා පරමාලාභ උතුම්ම ලාභය නිරෝගී කමයි කුමකද සිතේ. එහෙනම් දැන් සිතේ නිරෝගකමයි. අන්න බලන්න ඊළඟට එන පදේ බලන්නකෝ. නිබ්බානං පරමං සුඛං. නිවන තමයි උතුම්ම සැපය. දැන් අර පදයට ඒ ගැලපෙනව නේද? ඊළඟට එන අට්ටංගිකෝ මග්ගානං. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි ඒක සඳහා යන්න තියෙන එකම මග කියලා දේශනා කරනවා. ඉතින් බලන්න ගැළපීමත් බලන්නකෝ. ඒ නිසා අන්න එන යමෙක් පින්වත්නි උතුම් ලාභය ලැබුවොත් උතුම් සැපය ලැබෙනවා. ඇයි පින්වත්නි දැන් දේශ දැන් ඕගොල්ලෝ කල්පනා කරන ඕගොල්ලෝන් ගෙදරක මහත්ය හරි නෝන හරි වචනයක් කිව්වට පස්සේ පොඩ්ඩක් කේන්ති ආපු වෙලාවල් නැද්ද? නැද්ද? තියෙනවා. ඒ වෙලාවට ඇත්තටම ඕගොල්ලෝ ලෙඩ වෙලාද නැද්ද? ලෙඩ වෙලානේ. අර හොඳට ඉන්න පුළුවන් මිනිස්සය වෙවුලනවා. නේ? ලෙඩ වෙලානේ. මූණ ප්‍රසන්නව තියුච්ච මිනිස්සය මූණ කළු වෙලා. දැන් කතා කරන එක නෙමෙයි කතා කරන්නේ. යන ගමන් පයින් ගහනවා තියෙන ඒවට. නේ? කොහෙන්ද ඒ ගති එයා දැන් ලෙඩ වෙච්ච මිනිස්සුනේ එහෙම ය아가න්න කියාගන්න බැරි. නේ? එතකොට දැන් ලෙඩ වෙච්ච මිනිස්සයා ඊට පස්සේ අල්ලගෙන ගහයි නිරෝගී ඉන්න මිනිස්සයට. දැන් ගහනකොට දැන් ඔබ කල්පනා කරනවා මේ මිනිස්සයා අපේ ගෙදර මිනිස්සයා දැන් මාරාන්තික ලෙඩෙක්. ලෙඩෙකුට තවත් <laughs> නිරෝගී මිනිසෙක් බයිනෝද? ඒ උත්තරයක් දෙන්නත් බෑනේ මහත්යේ ලෙඩ වෙනට කලින් නෝනත් ලෙඩ වෙනවනේ නේ ඕකනේ ප්‍රශ්නේ තියෙන්නේ පින්නන්දි ලෙඩෙක් වෙලා ස්පිරිතාලට ගෙනිච්චොත් ඒ ලෙඩට අපි තුන් මැහුමක් දාන මොනවා හරි ඒ කටයුතු කරනකොට පයින් ගහන්නේ බනින්නේ අර මේව නැද්ද නැද්ද කතා කරන්නේ කරනවා. එහෙම ගහනකොට දැන් ඕගොල්ලෝ පැන්න ගමන් ගහනවද නැන්දෙන් <laughs> කියලා තියෙන එළෙඩාට කතා කරන්න. ගහනවද නැද්ද? නෑ. ඇයි ගහන්නේ නැත්තේ? එයා එයා ලෙඩෙක්. ලෙඩෙක් කියලා දැන් නිසා ගහන්නේ නැහනේ. ඉතින් අන්න ඒ වගේ මේ gedara මහත්තයට එහෙම ද්වේෂ සිතක්, මෝහ සිතක්, ඊර්ෂියා සිතක්, කුඩු කේඩු සිතක් මොකක් හරි එකක් ඇවිල්ලා ද්වේෂ සිතක් හරි ඇවිල්ලා මහත්තය ලෙඩින්. මහත්තය ලෙඩේ වෙලා ඉන්න වෙලාවට දැන් ඊළඟට මොකක් හරි එකක් කිව්වත් ඒකට තව ලොකු උත්තරයක් දෙන්න යන්න එපා. ඒ වෙලාවට ඔබ ඔබ කියන්න මේ මොකක් හරි ඇයි කතා කරනවද මොකට මොකද කියලා ඊට පස්සේ තව ලෙඩ තාරිකයක් වැඩි කරයි. එතකොට ඇහුවන් ඊට පස්සේ කියන්නේ මාත්‍යා ඔබතුමා ලෙඩ වෙලා නේ ඉන්නේ. සනීපුණ මම පස්සේ උත්තර දෙන්නම් ඕකට කියලා. අන්න එහෙම කියනකොටම ඇත්තටම මහත්තයට සිහියක් සිහියක් එයිද කියන්නේ ඇත්තරම. නැත්නම් වෙනද නම් අපේ මහත්තයෝ ඔහොම නැහනේ. දැන් මේ ඔය වෙවුලනවා කියන ඒව නෙමේ කියන්නේ මොනවද මේ ඔරවනවා දැන් කොහෙන්ද මේ මේ මේ chimpanzeeලා වගේ ඔරවන්න පුරුදු උනේ. නේ? ඒව පුරුදු කරලා තිබුණා නම් ඔය නෝල්ලා මේ මහත්තුරුත් එක්ක එනවද? එහෙම එන්නේ නැහනේ. ඉතින් ඒක නිසා කියන්නේ අනේ අපේ මහත්තයා දැන් ලෙඩ වෙලා දැන් විවිධ විවිධ ඇක්ෂන් තියෙන්නේ නේ. ඉතින් ඒක නිසා මහත්තයත් එහෙමයි නෝනත් එහෙමයි. මේ දෙපැත්ත මෙහෙමයි. එතකොට අන්න ඒ වෙලාවේ කියන්නේ ලෙඩ තනීපුණු වෙලාවක අපි පොඩ්ඩක් මේ මොකද්ද කතා කරගනිමු කියලා. ඒ වෙලාවේ මේකට ගියොත් අරියත් පිස්සේ මෙයත් පිස්සු නැටි දෙන්න එකම ඉතිවරයි. ඒ නිසා අන්න එහෙනම් අවබෝධ කරගන්න පින්වන්දි එහෙම ලෙඩ වුණොත් ඒ වෙලාව ඉඳලා මේ ඒ මහත් එක්ක ඒ නෝනගේ සිතේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට විතර්ක පහළ වෙනවා. ඇයිද කිව්වේ මොකද කිව්වේ කවුද කිව්වේ කවුරු කියලාද කිව්වේ ඇයිද එහෙමුනේ මොකද එහෙමුනේ දැන් හිතනවා හිතනවා හිතනවා හිතනවා සේරු හිතනවා ඒ සිතන සිතන සිතිවිල්ලක් පාසාම පංච උපාදානස්කන්ධයයි මෙනෙහි වෙන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා දුකමයි තියෙන්නේ එයාට දුක නිසාමයි අර කෑ ගහන්නේ දුක නිසාමයි කෑ ගහන්නේ එයා මෝඩෙක්නේ නුවණ තියෙනවා නම් මොකද අයියෝ ඇයි ඔයා දුකටපත් වෙලා තියෙන්නේ දුකටපත් වෙලා තියෙන්නේ අර අර සිතවිල්ලක් හිතට අරගත්ත නිසා දැන් ඕක චුට්ටක් අක් ගාලා අයින් කරන්න පුළුවන් නම් එයා සනීප වෙනවා නේ ඉතින් ඒක නිසා අන්න බලන්නකො එහෙම හිතලා හිතලා දැන් පංච උපාදානස්කන්ධයමයි සිහි කරන්නේ භවයමයි හදන්නේ කෙලෙස්මයි වැඩි දියුණු කරන්නේ එතකොට කෙලෙස් වැඩි දියුණු කරලා එයා කර්ම හදා හදා සසර ගමනමයි දිවු කරන්නේ. හැබැයි ඒ සිතන සිතන මොහොත පාසාම ක්ලේශ කර්ම සකස් වෙනවා. ඒ කර්ම නම් හිත කරේවද අඩු ගානේ අහිත කරේවද? අඩු ගානේ පින්ද පවුද? දැන් මේ වෙලාවකට සිතන සිතවිලි කියවෙනේම පින් ඒවද පව් වේවද සම්මත ලෝකෙවත් හිතන්න. පව් වේව. පව් කරාට පස්සේ ගිහින් උපදින සුගතිය නේද? කොහෙද? කොහෙද උපදින්නේ? සතර සතර පායේ. එහෙනම් සතර පායේ උපදිනවා. එහෙනම් අනිවාර්යෙන් දැන් එයා ට්‍රේනින් කරන්නේ කොහේ යන්නද දැන්? වැසිකිලි වලක උපදින්න, අමුසොහනක උපදින්න, නේ? ඒ ඒ වගේ තැනක උපදින්න තමයි නිරේ. ඒ තැනක උපදින තිරිසන් ලෝකවල උපදින්න තමයි පැට්‍රිස් කරන්නේ. ඔබ ට්‍රේනින් කරන්නේ තිරිසන් ලෝකේ යන්න නම් ඒ කාන්තේම කය බින්දුට පස්සේ ගිහින් උපදින්නේ කොහෙද? තිරිසන් ලෝකේමයි. ඔබ පුරුදු කරන්නේ පෙරේත ලෝකේ යන්න නම් ඔබ මේ පැට්‍රිස් කරපු දේ රිසල්ට් එක ලැබෙන්නේ පෙරේත ලෝකේ. දැන් කොහේටද ඔයගොල්ලෝ වැඩිපුර පුරුදු කරන්නේ? ඇත්තටම. කොහටද? ඒ පෙරේත ලෝකෙටද තිරිසන් ලෝකෙටද නිරේයටද කොහටද? මනුස්ස ලෝකෙට නම් නැහනේ. මනුස්ස ලෝකෙට සාමාන්‍ය දවසේ විනාඩි 10කත් මනුස්සකම රැක ගන්නත් අමාරුයි. නේ? හරි අමාරුනේ. ආහන දකින්න හිතන හැම එකෙම තියෙන එක තරහක් එක රාගයක්. ඔහොම සිතක්ම නෙන්නේ. එතකොට වැඩේ ඉවරයි. ඒ නිසා පින්නන්නේ මේ සිත් සිත තුළ සිදුවන මේ ක්‍රියාදාමයෙන් අවබෝධ කරගන්නවා. එහෙම නැති වුණොත් මේ ලැබුණා වූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය බලනකොනි කම්ම දිය වෙලා යනවනේ. නිකාම ප්‍රයෝජනයකට ගන්න බැරි වෙනවනේ. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න නුවණින්ම විමස ගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අපි සසර දුකෙන් එතර කරන්න. සසර දුකෙන් කියන්නේ මේ සංසාර පැවැත්මම දුකයි. නැවත ඉපදීමම දුකයි. නැවත ඉපදීමෙන් එතර කරන්න. ඒ කියන්නේ නූපදවන්නමයි. එතකොට දැන් ඔබ සාමාන්‍යයෙන් ඇත්තටම පොහේකට සිල් ගත්තත් දැන් අන්න බුදුරජාණන් පහළුණේ අපි සංසාරයෙන් ඈතර කරන්න. ඔබ දැන් මේ කටයුතු කරන් සංසාරයෙන් ඈතර වෙනවට පිළිවෙලකටද? නෑනේ. ඔබ සාමාන්‍යයෙන් දානයක් දුන්නත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොකද්ද? කියන්න. දිව්‍ය ලෝක, manuss ලෝක. නේ? සිල් ගත්තත් දැන් පොයකට සිල් ගත්තා. දැන් මොනවා හරි ශික්ෂාපදයක් කැඩෙන දෙයක් කරන්න උනා කියන්නේ දැන් ඔබ ඒක කරන්නේ නැහැ. ඇයි කියලා ඇහුවොත් අපොයි කරන්න බෑ පව් සිද්ධ වෙනවා. ඒ පව් සිද්ධ වෙනවා කියලා කියන්නේ මොකෝ එතකොට? පව් සිද්ධ වෙනවා කියන්නේ නම් දැන් ඔබ ළඟ තියෙන මම කියන දෘෂ්ටිය. පව් සිද්ධ වුණොත් මට යන්න වෙනවා සතර අපායට. එතකොට ඔබ සිල් රකින්නේ මම කියන දෘෂ්ටියක ඉඳගෙන. එතකොට ඒ ඒකත් බුදුහාඳුරුවන්ගේ දේශනාවට අහු වෙලා නැහැ. එහෙනම් ඔබ දැන් පින්කට යුතු කරොත් පින්කලත් පින්වත්නි සසර පැවැත්මයි පව් කළත් සසර පැවැත්මයි පින් කළොත් සුගති උපදී පව් කළොත් දුගති උපදී පින් කළත් උපදිනවා පව් කළත් උපදිනවා පින් කළත් ජරා ව්‍යාධි මරණ තියෙනවා පව් කළත් ජරා ව්‍යාධි මරණ තියෙනවා ඔය අන්ත දෙක නම් ඝනදෙනු කරන්නේ බුදුසසුන ලැබුණද නැද්ද ලැබිලද නැද්ද දැන් කෙනෙක් පින් කරනවා. පින් කරලා හොඳට පුණ්‍යාදි දෙනවා. එයාට බුදු සසුන් ලැබිලාද? කතා කරන්නේ ඇයි නැත්තේ? ආන් බලන්න ඒ පින් කරත් බුදු සසුන ලැබුන්නේ බුදුරජාන් වහන්සේ පණිවිඩය ලැබුන්නේ ඇයි බුදුරජාන් වහන්සේ පණිවිඩය තියෙන්නේ නැවත නූපදින එකක් අන්න අරක තුල උපදින්න සිත පැවැත්වුවොත් ආ නාලාර කාලාමගේ දැක්මයි. එතකොට ඔබට පින් කරන්න විදියක් නැද්ද? පුළුවන්. ඔබ දානමාන ආදි කරන්න මේ පුණ්‍ය කටයුතු සියල්ලම කරන්න සිත පවත්වන්න මේක තුල අපිට සුගති උප්පත්ති යන්න දිව්‍ය ලෝක යන්න ඒ විදිහේ තණ්හාවකින් ස්පර්ශ කරන්නේ නැතුව ඒක ක්‍රියාවක්සේ සලකලා කරන්න කල යුතු දෙයක්සේ සලකලා කරන්න එච්චරයි නැතුව මේක තුල අපිට අරක ලැබෙන්න කියලා හිතන් කළොත් අපි ඉවරයි. බුදු සසුන ලැබුණ නැති වරිනවා. බලන දුර්ලභ අවස්ථාව ලැබුණ නැතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුණ්‍ය පාප පහිනස පින්පව් දෙකම දුර වෙන්න ඕන. ඒ දුර වෙන්න ඕනේ කියන්නේ පින් කරන්න එපා කියලාද? නැහැ පින් කරන්න. ඒක පින් කරන්න හැබැයි හිත පවත්වනකොට අන්න හිත පැවැත්වීමේ වෙනසක් තියෙනවා. ඒ සිත දැන් දානයක් දෙනකොට අනේ මටත් මෙවැනි එකක් ලැබෙන්න කියලා මටත් දිව්‍ය ලෝක මනුස්ස ලෝක යන්න කියලා කොහොමත් ඔය විපාක ලැබෙයි නේද කියලා ඒ සිත් පවත්තන්න යන්න එපා දෙන්න තියෙන දේවල් මනාප මනාප විදිහටම දෙන්න ඔබට මේ භවයේ නිවන සාත් කරන්න බැරි වුණොත් අර දීපුවේ ප්‍රතිවිපාකත් ලැබෙනවා ඔබට ඔබ පින්වත්නි තණ්හාවෙන් තෙත් කරලා යමක් දීලා මනුස්ස ලෝකෙ උපදින්න හෝ දිව්‍ය ලෝකෙ උපදින්න කියලා හිතුවත් නොහිතුවත් ඔබ නිවන් දකින්න ලැබුණොත් ඒක විපාකයේ ලැබෙනවා. දැන් ඔබ උඩ පැන්න කියන්න. දැන් ඇවිල්ලා උඩ පයින්නවා. උඩ පැනලා කියන බිම වැටෙන්න එපා කියලා. වැටෙන්නේ නැද්ද? වැටෙන්නේ නැහනේ. වැටෙනවද නැද්ද? වැටෙනවා. උඩ පැන්නොත් එපා කිව්වත් බිම් වැටෙනවා. වැටෙන්න කිව්වත් බිම් වැටෙනවා. ඒ වගේ කරන දේක විපාක තියෙන්න පුළුවන් චිත්තේ පවත්තන්න යන්න එපා. ඒ ඒ ඒ අපි නිතරම බලන්න ක්‍රියාසිතකට ස්වභාවයකටපත් කරගන්න බලන්න. දැන් ඒක තේරෙන්නේ නැහනේ. හිතන්නකො මෙහෙම දෙයක්. ඔබ යනවා කඩේකට බඩුවක් ගන්න. බඩුවක් ගන්න ගිහිල්ලා අපි මේ ගන්න ගියා ඇපල් ගෙඩියක් ගන්න කඩේට ගියා. දැන් ඔබ ඇපල් ගෙඩිය ගත්තා, සල්ලි දුන්නා, ඒ ඉල්ල ගත්තා, ඊටු සල්ලි ගත්තා ඔබ යනවා. දැන් එතකොට ඔබ මුකුත් අර කඩේ ඉඳපු මුදලාලි ගැන මුකුත් දෙයක් හිතාගෙන යන්නේ නැහනේ. කිසිම දෙයක් අනේ ෂෝක් මිනිස්සු උදව්වක් කරන්නේ නැත්තම් ගෙදර එක්කරන් යන්නේ නැත්තම් කොච්චර හොඳ මොන පැත්තකටවත් හිතන්නේ නැහනේ. බණින් නැත්තම් දෙකක් ගහන්න නැත්තම් එහෙමවත් හිතන්නේ නැහැ. උදව්වක් කරන කියලාවත් හිතන්නේ නැහැ. නමුත් අපි ගන්දෙනුව කරේ නැද්ද? කළා. දැන් අපි ටිකක් තැන් ගියාට පස්සේ ආරංචි වෙනවා අර මිනිස්සයා මැරිලා කියලා. අපිට ඒත් ගානක් ඒත් ගානක් නැහැ. ඇයි? ඒක උපාදාන කරගත්තේ නැති නිසා. අන්න ඒ වගේ කරන්න ඕන එක කරන්ද. එච්චරයි. ටැප් එක ළඟට ගිහලා වතුර ටික බොන්න. බිල යන්න. එච්චරයි. ඒ වගේ ඒක කරන ක්‍රියාව විතරක් කරන්ද. නැවත නැවත ඒක මෙනෙහි කරන්න තැන්ටපත් කරගන්නත් එපා පින්වත්නි. එතකොට ඔබ දානයක් දෙන්න දැන් බස් එක යනවනම් කොද්දොස්තර මහත්තයට සල්ලි දීලා ටිකට් එක ගන්න, ඉතුරු සල්ලි ගන්න යන්න. එච්චරයි. කොද්දොස්තර මහත්තයට බස් එකේ යන්න නම් ඕගොල්ලෝ බැලෙන්න. ගණ දෙනුව කරා. දැන් අන්න ඒ වගේ දැන් ඒ ක්‍රියාව කරා. නමුත් අපි හිතන බැඳිලා නැහැ. ඒ වගේ ඔබට දානමය කටයුත්තක් කරනවා නම් දානි දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේලාට මහා ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුත්ත කරන්න. කරලා අර පහළට වැටෙන වැරදි සිතුවිලි උත්පාදනය කරන්න එපා. තණ්හා විස්පර්ශ කරගෙන දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සැප සම්පත් ඒව හිතෙන් ලැබෙන්න කියලා අදිෂ්ඨාන කරන්න ඕන. ඒව ඕන නෑ ඔබට. මේ කටයුත්ත කරන්න. එහෙමයි තියෙන්නේ. ඒ නිසා පින්නනි මේ බුද්ධ ශාසනයක් ලැබුණ එක තුල මේක ඕපනයික ධර්මයක්. තමා තුලින් බලන ධර්මයක්. ඒ නිසා තමාගේ සිත තමා තුලින්ම බලන්න. දැන් යමක් දෙනකොට බලන් ඉන්න කෙනාට පේනවා අයියෝ හොඳට දෙනවා මොකක් කියලා නේද? නමුත් දෙන කෙනාගේ හිතේ කොහොමද දන්නේ නොදී බැරි කමට දෙනවත් දන්නේත් නැහැ. සමාජයට පේන්න ඕන කමට දෙනවත් දන්නේත් නැහැ. නේ? ඊට පස්සේ අඬාඬා දෙනවත් දන්නේ නැහැ. හිතෙන් මේක දෙන්නත් බෑ නොදීත් බෑ කිය කිය එහෙම දෙනවා. බලන්න ඒ හිතේ ස්වභාවය එළියට පේනවද? එළියට පේන්නේ නැහනේ. දෙන එක විතරයි එළියට පේන්නේ. අන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ සිත බලන්න. ඕපනයිකයි. Taman තුලින්ම බලන්න. ඒ වෙලාවේ කුමන සිතක්ද ක්‍රියාත්මක වෙන්නේ? දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ සැප සම්පත් ඉල්ලන හිතක් නම් ඔබේ පුණ්‍ය ශක්තිය මහිමේ අඩු වෙනවා. ඒක පවත්තන්න එපා ක්‍රියාව කරන්න. ඒ නිසා පින්නන්දී මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා දේශනා කරන්නේ අන්න උතුම්ම ලාභය සිතේ නිරෝගිකමයි. දැන් මේ කයද සසර පැවැත්මට හේතු වෙන්නේ සිතද? පුළුවන් නම් දෙන්න උත්තරේ සිතද කයද? ඈ? සිතනේ. එහෙනම් සිතේ නිරෝගිකම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ කය නිරෝගී වුණත් රෝගී වුණත් මේ අවුරුදු 60 70කට විතරම යොතනින් එහාට දිගු කරන්න පුළුවන්ද? බෑ කොහොමවත් බෑ පින්වන්නේ. ඒ නිසා ඔබට පුළුවන් නම් දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ අවස්ථාවේ ඔබේ සිත පිරිසුදු කරගෙන කෙලෙස් සංසිඳවාගෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කුමක්ද කියලා දැනගෙන නැවත නූපදින්න හේතු වන දහමක්මයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ දහමක් මහන්න. නූපදින්න හේතු වූ දහමක් මහන්න. කෙලෙස් සංසිඳ වෙන එකක් මහන්න. කෙලෙස් වැඩි වෙන එකක් වුණොත් සසර පැවැත්ම. ඔබ ඔබට දැන් බුද්ධියක් තියෙන්න ඕන. ඔබ කරන වැඩපිළිවෙළවල් දුක අඩු කරගන්න කියලා හිතාගෙන ඔබ කරන වැඩපිළිවෙළවල් කෙලෙස් වැඩි වෙන ඒවා නම් සසර පැවැත්ම වැඩි දුක වැඩි ඒ නිසා ඒව දුරු කරලා සසර දුකෙන් එතර වෙන්නම හේතු වේවා කියලා සාදුනාදද අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ අංක 102කින් 18 අමරසිරි ගුණවඩු මාවත මැද්දවත්ත මාතර අමරා හේවා ගීගෙන යන අය විසින් තමයි දායකත්වයෙන් දරන්නේ මීට වසර 50කට පෙර අභාව ප්‍රාප්ත වූ මාතර කැකනදුර විසූ එස් විතාරණ මෑණියන්ට වසර 25කට පෙර අභාව ප්‍රාප්ත වූ එස්සේ හේවා ගීගෙන පියාණන්ටත් තුන් මාසකට පෙර හදිසි අභව ප්‍රාප්ත වේයන්ගොට විසු කීර්ති රත්න උඩවත්ත ඥාති සොහොයුරාටත් අප සියලු දෙනා නමින් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන අතර බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම මාහිමිපාණන් වහන්සේටත් ගරු දේශකයාණන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාටත් මෙම පුණ්‍ය කර්මය සඳහා අතහිත දුන් පැමිණි නොපැමිණි සියලු දෙනාටත් අමා මහ නිවන අවබෝධ පිණිසම මේ කුසල කර්මේ හේතු වේවා කියන අදහසින් යුක්ත තමයි මේ අත්ව කටයුතු කරන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස නමින් මේ පරිලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනා දෙද. ඒ වාගේම කල්පනා කරනගන්න සියලු පින් කැමති දෙවි දේවතාවුන්ද මේ පින්පෙත් අනුමෝදන් වේවා ඔබ අප හැමදෙනාටම මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තිරුවන් සරණයි. අද ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ තනමල්විල කෙතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරමින් මේ සසුන දහමින් පෝෂණය කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු